බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මියන්ති යේ පමත්තා යථාමතාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි ඉතින් අද මේ සජීවී ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් අපට ලැබෙනවා ඉතින් ලැබිච්ච මාතෘකාව තමයි කීටාග්‍රි සූත්‍රය සමහර වෙලාවට පින්නතුල්ලා අහලා තියෙන්නත් පුළුවන් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ පින්නතුනේ කීටාගිරි කියන ප්‍රදේශයේ වැඩ ඉන්න කාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අද වගේ නෙවෙයි අපේ පින්නතුලා දාන්නවා එදා තථාගතයන් වහන්සේ අවුරුද්දකට මාස අඩුම තරමේ 7ක් හෝ 8ක් චාරිකාවේ වැඩම කරනවා. අද නම් ඒ කාලයත් එක්ක ඉතින් ස්වාමීන් වහන්සේලා එකම තැන වැඩ ඉන්නවා නෙවෙයි. නමුත් එදා එහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංගරුවන පිණ්ඩපාත චර්යාවේ හැසිරෙමින් බොහෝ දිනාට සැනසෙල්ල ලවා ළඟා දෙමින් උන්වහන්සේලා පාගමනින්ම ගම් දනව් සිසාරා වැඩම කරනවා. එහෙම තමයි එදා ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කියන දවස්වල චාරිකාව ආරම්භ කරලා එක්තරා වන ලැබකට ගිහිල්ලා දැන් මේ ගමන වඩිනකොට අපි නම් අද ගමනක් වඩිනකොට ඉන්න හෝටලයක් බුක් කරලා නේද? එහෙමනේ. නමුත් බුදුරජාණන් වහන්සේලා වඩිනකොට ඒ ලැබෙන තැනක් වන ලැබක් වෙන්න පුළුවන්. ගල් තලාවක් වෙන්න පුළුවන්. වැලි කන්දක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කුඹල් කරුවෙකුගේ නිවහනක් වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වල තමයි මේ චාරිකාවේ වඩිනකොට උන්වහන්සේලා රාත්‍රී කාලේ නවතින්නේ. ඉතින් පින්නතුන් පියාපත් බර විතරනේ. ඉතින් පින්න පාති කරගන්නවා. තේ තියෙන ගංගාවකින් තැන් පහසු වෙනවා. බොහෝම සරල ජීවිතයක්. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා එක්තරා වනලැහැබක රාත්‍රී කාලේ ගත කළා. මෙහෙම රාත්‍රී කාලේ ගත කරනකොට බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවට ගැළපෙන අවවාද අනුශාසනා කරනවා. දැන් මෙහෙම කියනකොට අපිට චිත්‍රයක් ලැබිලා පේනවා නේද? එතකොට බලන්න එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනාවක් කළා. හැබැයි මේ සූත්‍ර දේශනාව දිහා බැලුවම තේරෙනවා බැලු බැලමට ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා මුල්ම කාලේ තමයි තීකාගිරි සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේට අපි හිතමු උන්වහන්සේ අවුරුදු 35 දී ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. ඉතින් මේ කියන විදිහට 40ක් වගේ කාලේ තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙතනදි කරන අනුශාසනාව තමයි මොකද උන්වහන්සේ මේ බුද්ධ ශාසනය තුල විනය පිටකයේ දේශනා කරේ අවුරුදු 20ක් යාට පස්සේ අවුරුදු 20ක් යනකම් මේ ශාසනය අර්බුද තිබුණේ නැහැ. අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවුනේ. පින්නතුනේ මේ විනය පිටකේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වය තමයි දැන් සූත්‍ර පිටකේ නම් සූත්‍ර දේශනා තථාගතයන් වහන්සේට සමහර වෙලාවට දෙවි කෙනෙක් හරි ගිහියෙක් හරි ඇවිල්ලා අහන ප්‍රශ්නවලට උත්තර වශයෙන් උන්වහන්සේ සූත්‍ර දේශනා සිද්ධ කරලා තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේටම හිතිලා ඕනතරම් සූත්‍ර දේශනා කරලා තියෙනවා. හැබැයි විනය පිටකේ එහෙම නැහැ. විනය පිටකේ පනවා කියන සියලුම ශික්ෂාපද කෝටියක් සංවර සීලය. මේ හැම සිකපදයක්ම පනවලා තියෙන හේතුවක් ප්‍රශ්නයක් පැන නැගිච්ච වෙලාවකට. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ මහණෙනි අද මට හිතුණා මේ හොරකම හොඳ නෑ. මං ශික්ෂාපදයක් පනවනවා කියලා එහෙම ශික්ෂාපද පනවලා නෑ. ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ තමයි හැම ශික්ෂාපදයක්ම බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. ඒකත් විශේෂ දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විසුන් වහන්සේලාට වදාරනවා මහණෙනි මම මගේ මේ මහානකම මේ පෞර්ධිත ජීවිතයේ මම ගත කරන්නේ රාත්‍රී ආහාරයෙන් තොරව. මම රාත්‍රියට ආහාර ගන්නෙ නැහැ. මොකද ඒ කාලේ ශික්ෂාපදයක් තිබෙච්ච නැති නිසා වික්ෂුන් වහන්සේලා පුහුදුන් වික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් රැයට පවා පින්න පාටි ගිහිල්ලා තියෙනවා. මොකද ශික්ෂාපදයක් තිබුණේ නැහැනේ. එහෙමනම් දැන් මේ බුද්ධ වචනයෙන් තේරෙනවා මේ ශික්ෂාපද පණවන්න කලින් තමයි මේ දේශනාව සිද්ධ වෙලා තියෙන්නේ. උන්වහන්සේ වදාරනවා මහණෙනි මම ජීවත් වෙන්නේ රාත්‍රී ආහාරයෙන් තොරව. රාත්‍රී ආහාරය ගන්නත් එක බොහොම පහසුවක්. ශරීරයට ලොකු දෙයක්. ඒ වගේ භාවනා කරගන්න ලේසි. ලෙඩ දුක් අඩුයි. භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන කෙනෙකුට ඒකට ලොකු අනුග්‍රහයක්. ඒක නිසා මේ බොහොම හොඳ දෙයක් මේ රාත්‍රියට ආහාර ගන්න නැති එක. එහෙම අවවාද අනුශාසනා කරපුවාම අර ශ්‍රද්ධාවන්ත විසුන් වහන්සේට බලාගෙන ඉන්නේ බුද්ධ වචනේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මොකද්ද පිට වෙන්නේ අපේ ජීවිතයට ගලප ගන්න. එහෙමනේ ශ්‍රද්ධාව තියෙනකොට නේද? ඉතින් මේ ශ්‍රද්ධාවන්ත බික්ෂුන් වහන්සේලා හිස් මුදුනින් මේක පිළිගත්තා. අනේ භාග්‍යතුන් වහන්සේ එහෙනම් අපිත් ඔය විදිහටම ජීවත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ විදිහටම අපිත් රාත්‍රී ආහාරයෙන් අයින් වෙලා ජීවත් වෙනවා කියලා ඉතින් පිළිගන්නවා. ඉතින් පින්නතුන දැන් මේ අවවාදයක් ලැබුණා. ඉතින් වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමග දැන් චාරිකාය වඩිනවා. ඔහොම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වැඩියා කීඨාගිරි කියන නගරයට. ඒ කීඨාගිරි කියන නගරේ එක්තරා තැනක එදා රාත්‍රී කාලේ ගත කළා. පහවදා පින්නපාතේ වඩිනකොට ආරම්භ වුණා මේ කීටාගිරිය පැත්තේ පන්සලකුත් තියෙනවා. ඉතින් මේ සේනාසනේ ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ නම තමයි අස්සජි පුනබ්බ සුක. මේ ස්වාමීන් වහන්සේලා හැබැයි ටිකක් ඕලාරිකව ජීවත් වෙච්ච දෙනමක්. කියන්නේ කුල දූෂණය කියන කියන්නේ ගිහියොත් මේ ගිහියොත් එක්ක අර ගිහි ස්වරූපයෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ගෙවල් වලට යනවා, මල් පැල අරන් එනවා, මල් හදනවා, ඉතින් කවුරු හරි නානවා දැක්කොත් නානවද කියලා අහනවා. ඕවටත් මිනිස්සු පහදෙනව නේද? අනේ අර හාමුදුරු හරි හොඳයි. ඕන දෙයක් අපෙන් අහනවා. ඉතින් ඔහොම මිනිස්සු අපිටත් ඇවිල්ලා කියනවා. ඒ වගේ දැන් මේ භික්ෂුන් වහන්සේලාට බොහොම පැහැදිලා හිතේ පැත්තයයි. මොකද අර සමාජශීලී. ඉතින් බොහොම මිත්‍රශීලී. ඉතින් ගිහි ආකල්පෙන් තමයි ඉන්නේ. hina වෙලා දුකේදි සැපේදි ඒවා හොඳයි ගිහියන්ට. නමුත් පැවිද්ද කියලා කියන්නේ පැවිද්දා වෙනම විදිහක් නේද? අන්‍යෝමේ ආකප්පෝ. වෙනම ආකල්පයකින් යුක්ත වෙන්න ඕන පැවිද්දා. හැබැයි නගරවාසීන් බලන්න මේ ඇසුර ඒ කීටාගිරිය පැත්තේ මිනිස්සු පැහැදිලා හිටියේ අර දෙනමට. ඉතින් මේ සීලවන්ත ස්වාමීන් වහන්සේලා පින්නපාතේ වඩිනකොට බිම්බලාක මේ නගරයේ මිනිස්සු දොස් කියන්න ගත්තා. මේ කවුද අපේ මේ? කම්බින් බලාගෙන බුම්මගෙන මෙහෙම ඉන්නවද අපේ අස්සජි පුනබ්බසුක බිසුන් වහන්සේ. උදට කට පුරා hina වෙනවා. අපෙන් සුව දුක් ਵਿਚාරනවා මේ මුකුත්ම නෑ මේගොල්ලෝන්ගේ. ඉතින් අප හැදුනා. ඉතින් මේ සීලවන්ත ස්වාමීන් වහන්සේලා තේරුණා මේ පැත්තේ දෙනම ටිකක් එන වෙනත් විදිහකට තමයි ජීවත් වෙන්නේ. ඉතින් කොහොම හරි මේ ස්වාමීන් වහන්සේලා දෙනම ගැන දැන් සෑහෙන දේවල් මේ පින්නපාතේ වැඩපු ස්වාමීන් වහන්සේලාට ආරංචි වුණා. පින්නතුන් එතන මේ පලාතම දෝෂණය වෙලා තිබුණේ. අද වුණත් අපේ ওই ස්වාමීන් වහන්සේලා අතර තියෙන කතාවක් තමයි යම් කිසි පන්සලක් හරි සේනාසනයක් හරි විනාශ වෙනවා නම් අපෝ එතන කීටාගිරිය වගේ අදටත් තියෙනවා. විසුණු වහන්සේලා අතර එහෙම තියෙනවා ඒ කතාව. ඉතින් දැන් අර සීලවන්ත ස්වාමීන් වහන්සේලා කොහොම හරි මේ පන්සල හොයාගෙන මෙතෙන්ට ගියා. ගිහිල්ලා හුවා වැත්නේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩලා වැඩම කරලා ඉන්නේ. දන්නේ නැද්ද කියලා. ආ අපි දන්නේ නැහැ කතා කරගෙන ඉඳලා කිව්වා බුදුරජාණන් වහන්සේ ඉවරය පුදුම අනුශාසනාවක් කළා. උන්වහන්සේ වදාලා මේ රාත්‍රී ආහාරය ගන්න නැත්නම් ඒක බොහෝම හොඳයි මේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. භාවනා කරගන්නත් හොඳයි. වීරිය උපදවන්නත් හොඳයි. ඒ වගේම තීන බිද්ද නැතිකරන්න ලොකු දෙයක්. භ්‍රමචර්යාවට බොහෝම උපකාරක දෙයක්. ඉතින් මේ විදිහේ ආනිසංස රාශියක් බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙම කියනකොට මේ ආස්ත්‍රජ පුනබ්බසක බිත්තුන් වහන්සේලා කියනවා ආපෝ ඕකනම් අපිට හරියන්නේ නැහැ. ඔය කියන ආනිසංස ඔක්කොම අපට ලැබෙනවා රාත්‍රී ආහාරය ගත්තම. අපි නම් ඉතින් බඩගිනි විච්ච වෙලාවටයි ආහාර ගන්න. බඩගිනි විච්ච වෙලාවට ආහාර අරගෙන ඔය කියන ආනිසංස ලැබෙනවා කිව්වා. ඉතින් මේ ආගන්තුක ස්වාමීන් වහන්සේලක ඔහොම කියන්න එපා. භාග්‍යතුන් වහන්සේ ගණ ශාසනාව. නමුත් මේගොල්ලෝ පිළිගත්තේ නැහැ. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් මෙහෙමනම් අද ගැන මෙහෙම කියන්න දෙයක් නැහැ නේද? ඒවා තින් කෙලස් වල හැදෙන්නේ. ඒවා ගැන අපි හොයන්න කරන් ඒවා ඒවා හිතන්න හොඳ නැහැ. එහෙම ඒවා හිතන්න ඒවා ගැන හොයන්න ගියොත් අපිට මේ මාර්ගය යන්න බැරි වෙනවා. ඒ නිසා අපිත් දැනගන්න ඕනේ දැන් අපේ ගිහියන්ට තියෙන නරක පුරුද්දක් තමයි ඒ එක එක්කෙනාගේ සිල් ගුණ හොයන එක. තේරුමක් නැති වැඩක්. මොකද ගිහියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියනවාද පැවිද්දන්ගේ සිල් හොයන්න කියලා. නෑ. ඒක හොයන්න ගියොත් පින්නතුනේ සමහර වෙලාවට අපේ සද්ධාව පිරිහිලා මේ ජීවත් වෙන කෙටි කාලය. සාමාන්‍ය දවස් 30ක් ජීවත් වෙන්නේ නේද? උපරිම දවස් 36500යි. ඒ අවුරුදු 100ක් හිටියොත්. ඒකෙන් පින්නතුරු නිදා ගන්න අපි පැය 8ක් දැම්මොත් දවස් 12000ක් යනවා ඒකට. නිදා ගන්න. පැය 8ට වැඩිය නිදා ගන්න අයට ඉඩක් වැඩි. ඊළඟට රාජකාරි වැඩට දැම්මොත් එහෙම ඒ පැය 10000ක්වත්. එතකොට තව කොච්චරද තියෙන්නේ? ඊළඟට පින්නතුරු වයසට ගිහිල්ලා පුංචි කාලේ ගත්තාම ඇත්තටම පැය 18 අඩුවේ හරියට ජීවත් වෙන්න තියෙන කාලේ. ඉතින් අපේ මොන සැලසුම් තිබුණත් මොන අදිස්ථාන බලාපොරොත්තු තිබුණත් ඒ වගේ චූටි කාලයක් ඉන්න පිරිසක්. එහෙමනම් ඒ කාලෙත් ඔය එක එක දේවල් ඔළුවේ දාගෙන ඉන්නේ නැතුව මේ ධර්මය නිර්මලයි. ඒ ධර්මය අපේ ජීවිතයට ගලප ගන්න අපි මහන්සි ගත්තොත් ඒක බොහෝම වටිනවා. එහෙමනම් පින්නතුනේ මොකද අපි එහෙම හොයන්න යන එක ගැන තවත් වචනයක් කියන්න ඕන. සමහර වෙලාවට අපි බාහිරින් දකින දේ නෙවෙයි එතන තියෙන්නේ. සමහර බොහොම සීලවන්ත ස්වාමීන් වහන්සේලා කෙරෙහි අපි සමහර වෙලාවට අර වපරහෙන් බලනකොට පේන්නේ අනිත් විදියට නේද? ඒ කොහොම සිල් දැක්කත් දැන් මම හොඳට සිල් ගුණ පිළිවෙත් මට. ඒ වගේම මගේ ජීවිතේ අනිත් පැත්තට ගියොත් ඒත් මට. ඒ එහෙමනම් ඔයත්තන්ට එකකින් පළක් නැහැ නේද? ඒ නිසා අපිට තියෙන්නේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් දැන් මේ වික්ෂුන් වහන්සේලා දෙනම මේක පිළිගත්තේ නැහැ කොහොම හරි. ඉතින් අර ආගන්තුක ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීන් හරි පුදුමයි මේ ප්‍රදේශයේ ඉන්න ආරාමයක් හදාගෙන අස්සජි පුනබ්බ සුඛ කියලා වික්ෂුන් වහන්සේලා දෙනමක් තථාගතයන් වහන්සේ විරාත්‍රි කරපු අනුශාසනාව අපි ඒ දෙනමට මතක් කළා. මේ විකාල භෝජනෙන් තොරව ඉඳීමේ තියෙන වටිනාකම. අපි මේක බොහොම සරලව හරේම කරුණාවෙන් කියලා දුන්නා මේ දෙනම පිළිගත්තේ නැහැ. උන්වහන්සේලා කියනවා ඔය කියපු සියලු ආනිසංස ලැබෙනවලු බඩගිනි වෙලාවට ආහාර ගැනීමෙන්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා එහෙනම් මේ දෙනමට එන්න කියන්නේ. ඉතින් මේ දෙනම ආවා. දැන් සද්ධාවන්ත භික්ෂුන් වහන්සේලා එක පැත්තක ඉන්නවා අස්සජි පුනබ්බසක භික්ෂුන් වහන්සේලා තව පැත්තක ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අසාව දාලා ඇත්තද මහණෙනි මේ කියන කතාව. මේ විදිහට මම මේ රාත්‍රී ආහාරය නොගැනීමේ ආනිසංස පැහැදිලි කරාම ඒක පිළිගත්තේ නැහැ කියන එක ඇත්තද කියලා ඇහුවා. එතකොට මේ අස්සජි පුනම්බොසුක බික්ෂුන් වහන්සේලාගෙන එහෙමයි භාගතුන් වහන්සේ. මේගොල්ලෝගේ හොඳකුත් තියනවා නේද? දැන් අනේ අපි එහෙම එකක් කිව්වේ නෑ අපි දන්නේවත් නෑ හැමන කියන්නේ. නමුත් එහෙම කිව්වේ නෑ එහෙම කියන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කාටවත් මුසාවත් කියන්න බෑ. මොකද ඒ තරම් සත්‍ය පාරමිතාව පුරුපු උත්තරේ. දැන් අපි ගොඩක් අය කියනවානේ මං ගොඩාක් බොරුවට අහු වෙනවා රැවටෙනවා කියලා. ඒ ඉතින් ඒකත් හේතුවක් නිසා. අපි ටිකක් සසර මුසාවත් වැඩියෙන් කියලා අනුන් තවට්ටලා තියෙනවා නම් තමයි අපි බොහෝ බොරුකාරයන්ට අහු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ජීවිතයේ කිසිම කෙනෙක් රවට්ටලා නැහැ. බොරු කියලා නැහැ. අනිත් පුංචි පුංචි අකුසල වෙන්න ඇති. නමුත් මුසාවත් කියලාම නැහැ. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ කාටවත් බොරු කියන්න බෑ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා වදාලා එහෙමයි භාගතුන් වහන්සේ. ඒ විලාවේ තමයි අද මේ පින්නතුල්ලාට කියලා දෙන මේ ලස්සන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඕගොල්ලන්ට මතකද මම මෙන්න මේ වගේ දේශනාවක් කරනවා. මොකද්ද? මිනිස්යන් විඳිනවා සැප. සැප විඳිනවා නේද මිනිස්සු? ඊළඟට මිනිසුන් විඳිනවා දුක් විඳිනවා. ඊළඟට මධ්‍යස්ථ වේදනා විඳිනවා. සැප දුක් උපේක්ෂා ඔකනේ නේද? එතකොට මේ කියන මේ විඳීම් <clears throat> විඳිනකොට අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා කියලා මම දේශනාවක් කරලා තියෙන මත්තකද කියලා හෙව්වා. මොකක්ද හෙව්වේ? මිනිස්සු විඳිනවා සැප විඳිනවා දුක් විඳිනවා මධ්‍යස්ථ වේදනා විඳිනවා මේවා විඳිනකොට අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා කියලා දේශනාවක් මම කරලා තියෙනවාද කියලා අහුවා. වික්ෂුන් වහන්සේලා ටිකක් වටපිට බලලා කිව්වා අනේ ස්වාමීනි එහෙම දේශනාවක් නම් අපි අහලා නැහැ. හරියට හරි මහන්නේ මම එහෙම දේශනාවක් කළා නැහැ. උන්වහන්සේ බලන්න මේ දේශනාවට ප්‍රවේශය හදාගන්න විදිහ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි එහෙනම් මෙහෙම දේශනාවක් මතකද? මේ මිනිස්සු විඳින සැප. ඇතැම් සැප. සමහර සැප වේදනා තියෙනවා. ඒ සැප විඳිනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිනවනවා කියලා දේශනාවක් අහලා තිනවද කියලා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ එහෙමනම් අපි අහලා තියෙනවා. සමහර සැප තියෙනවා මේක හොඳට හිතට ගන්න. සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා මුලින් කිව්වේ මොකද්ද? සමහර සැප තියෙනවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. හැබැයි සමහර සැප තියෙනවා ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි මේ මිනිස්සු විඳිනවා දුක් විඳිනවා. සමහර දුක් තියෙනවා ඒවා විඳින්න ගියාම අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා සමහර දුක් තියෙනවා විඳින්න ගියාම අකුසල් නැත්තම් අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. ඊළඟට සමහර දුක් තියෙනවා ඒ විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඒ දෙක මතකයි සමහර දුක් තියෙනවා ඒවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා සමහර දුක් තියෙනවා කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාන සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා අපිට සාමාන්‍ය අහුවෙන්නේ නැති ඒවා. සමහර මධ්‍යස්ථ වේදනා වෙන විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. දැන් පින්නතුනේ ඇයි මේ විදිහට මේ වින්දනය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ? අර අස්සජි පුනබ්බසුක කියන ස්වාමීන් වහන්සේලා මේ සුළු වේලාවකට ලැබෙන සැපය මුකෝත් යෝනිසෝ මනසකාරය මෙනෙහි කරේ නෑ ඒ මොහොතට ලැබෙන සැපයට මේගොල්ලෝ මේ වැඩේ කරා එතකොට මේ වැඩෙන්නේ මොනවද අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා එහෙම නෙවෙයි මේ වගේ ධර්මයක් ලැබਿੱච්ච කෙනෙක් නිතරම ප්‍රත්‍යක්ෂාක් නුවණින් කටයුතු කරන්න ඕනේ මෙනෙහි කරලා මෙනෙහි කරලා තෝරලා බේරලා පෙරලා තමයි වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් බුද්ධ ශාසනයකින් ඇතිඵල නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේක පැහැදිලි කළා. දැන් මේ කියපු කාරණා ටික පිනතුනට හරියටම ඔළුවට ගියේ නැහැ. දැන් පළවෙනි එක බලන්න. අපි සැප විඳිනවා. සැප විඳිනවා කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. මොකක්ද අපි සැප විඳිනවා කියන්නේ? අපි සැපේට කැමති නේද? දුකට අකමැති. හැබැයි කැමති දේ වගේම තමයි අපිට අකමැති දේ ලැබෙනවා. එහෙමනම් මොකද්ද සැප විඳිනවා කියන්නේ? දෙවැත්තු කියන්නේ අහවල් කෙනා නම් සැප විඳිනවා. මම නම් ඉතින් දුකම තමයි ඔය කටේ තියෙන මිනිසුන්ගේ. මොකද්ද ඔය දුක සැප කියන්නේ? හ්ම්? සැප කියලා කියන්නේ පින්නතුලි 아무තු දෙයක් නෙවෙයි. අපේ ලෝකේ ගත්තාම අපේ ජීවිත ගත්තාම පංච පාදානස්කන්ධය ආයතන ඕ ටික තමයි. එතකොට සැප කියලා කියන්නේ ඇහැ කියනවනේ. ඇහැට තමන් කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැප. තමන් කැමතිම රූප නිතර නිතර ලැබෙනවා නම් එයා ඔන්න සැප විඳින කෙනෙක්. කනට නිතරම තමන් කැමති ශබ්ද ඇහෙනවනම් තමන් කැමති හඬවල් ඊළඟට තමන් කැමති සින්දු ඊළඟට තමන්ට ආදරෙන් කතා කරනවා නම් තමන් වර්ණනා කරනවා නම් ඔයාට මිනිස්සු කැමති නැද්ද කැමති ඔන්න සැප ඊළඟට ඊළඟට නාසයට තමන් කැමති සුවඳ ආග්‍රහණය කරන්න ලැබෙන ඔන්න සැප දිවට තමන් කැමති රස ලැබෙනවා නම් ඔන්න සැප කයට තමන් කැමති පහස ලැබෙනවා නම් ඔන්න සැප. මොකනේ පංචකාමී කියන්නේ නේද? ඒතර ඌට වඩා දෙයක් නැහැ. ඔය මොන තරාතිරම කෙනෙක් වුණත් ඔච්චර තමයි ලබන්නේ. මේ රටේ ප්‍රධාන පුරවැසිය ලෝකේ ඉන්න ලොකුම බලවතා. එයාට මේ 20ක් 30ක් තියෙනවද ඔය ඉඳුරා? නෑ පහයි. ඉතින් එහෙමනම් ඔය පහට තමන් කැමති ටික ලැබෙනවනම් ඔන්න සැප. දුක කියන්නේ ඔය පහටම තමන් අකමැති ටික ලැබෙනවා නම් ඔන්න දුක. ඒකට තමයි මිනිසු කියන අයියෝ මං දුක් විඳිනවා. ඒ කියන්නේ ඇහැට තමන් අකමැතිම රූප ලැබෙනවා. කනට අකමැති ශබ්ද ඇහෙනවා. නාසයට අකමැති ආග්‍රහණ ලැබෙනවා. දිවට අකමැති රස ලැබෙනවා. කයට අකමැති පහස ලැබෙනවා. ඕක තමයි සැපේ දුකේ කියලා කියන්නේ. එතකොට අපේ අපිට කියන්නේ සාමාන්‍ය ගිහියන්ට අපි හඳුන්වන්නේ පස්කම් සැප විඳිනවා කියලා කියන ඕකට. පංචකාම සම්පත්තිය කියන්නේ වෙන දෙයක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න මේ පංචකාම සම්පත්තියේ ස්වභාවය තමයි ඒක පින්නතුනේ ලබා ගන්නකම් විතරමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ ඉවරයි ඒක. හොඳට හිතලා බලන්න ওই ජීවිත ඕනම දෙයක් ලබා ගන්නකම් විතරයි. අධ්‍යාපනය වුණත් එහෙම නේද? කෙලවත් ඉගෙනගෙන ඉගෙනගෙන ඉතින් අර සහතිකයේ කොලේ අතර ගත්තට පස්සේ ඉවරයි නේද? සාමාන්‍යක කරගන්නකම් ළමයි මේක කරගත්තොත් නම් ගොඩ මම ඉගෙන ගන්න එපා කියනව නෙවෙයි. හැබැයි ඉගෙන ගත්තාට ඔක ටිකක් හිතෙනවා. ලබා ගත්තට පස්සේ ඇති දෙයක් නෑ ඉතින්. ඇඳුමක් වුණත් එහෙම නේද? ඇඳුම් ගන්න ගියාම ඉතින් කොතර නම් අපි බොර කනවද නේද? හැබැයි ඉතින් දවස් දෙකක් ඇඳලා හේදුවාට පස්සේ ඉවරයි. ගෙවල් හදන කාලෙටත් එහෙම නේද? ගෙවල් හදනකොට සැලසුම් අඳිනවා, ටයිල් තෝරනවා, ලයිට් සෙටින් තෝරනවා, ආලේපන තෝරනවා, පැන්ටි කබඩ් මෙහෙම මෙහෙම කියලා හිතනවා. හැබැයි ගේ හදලා ගෙට ගෙවිදලා මාසයක් දෙකක් යනකොට ඉවරයි. ලබා ගන්නකම් විතරයි. ඒක හොඳටම තේරෙන්නේ ඔය කසාදෙ බඳින්නේ නේද? ඉතින් විවාහ වෙනකන් ලොකු දෙයක්. දැන් ඊට පස්සේ ඒ කියන්නේ මිනිස්සු ඉතින් කොහොමද ජීවිතය කියලා අහුවාම තරුණ ළමයින් විවාහ විච්ඡයෙන් ඇදගෙන යනවා හාමුදුරනේ කියනවා. ඒ කියන්නේ <laughs> ලබා ගත්තට පස්සේ ඇදගෙන යෑමක් තමයි තියෙන. ඒකට කවුරු කලබල වෙන්න හොඳ නැහැ. ඒක තමයි ස්වභාවය. පංචකාමේ හැටි. එහෙමනම් මේ අවබෝධය අපට තිබුණොත් පින්නතර මේ ගමන බොහෝම පහසුවෙන් යන්න පුළුවන්. ඒ අවබෝධය තිබුණ නැත්නම් තමයි අරුබුද. එහෙමනම් ගිහි ජීවිතය සාර්ථක කරගන්න අවබෝධය අත්‍යවශ්‍යයි. එතකොට දැන් බලන්න මේ ලෝකේ තියෙනවා සමහර සැප, ඇතැම් සැප. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. මොනවද ඒ සැප? ඒ සැප තමයි පින්නතුනේ මිනිස්සු සැප විඳීමේ අපේක්ෂාවෙන් සතුට මරන්නේ නැත්නම් කොච්චර සත්තු මරනවද මිනිස්සු සැප විඳින්න බලාගෙන. සත්තු විතරක් නෙවෙයි අන්තිමට දිනු වෙලා ගිහිල්ලා සැප විඳින්න බලාපොරොත්තු වෙන මිනිස්සුත් මරනවා. නේද? එතකොට බලන්න සැප විඳින්න බලාගෙන මිනිස්සු මරනවා මොනවද වෙන්නේ? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. දැන් බලන්න සමහර විනෝදාංශයට මාළු බාණ්ඩ යනවනේ. ඒක කොච්චරවත් තියෙන බටහිර රටවල් එහෙම සතියන්තයත් අංග වැඩේ අර බිලිකොක්කත් අරගෙන අම්මයි තාත්තයි පුත්තයි දුවයි ඔක්කොම ගිහිල්ලා ඉතින් මාළුවෙක් උඩට ඇවිල්ලා ඌ මැරෙනකන් අප්පු ටික ගහින ආයනවා. ඉතින් එතකොට බලන්න සැප විඳින්න බලාගෙන සත්තු මරනවා මොනවද වෙඩෙන්නේ? අකුසල් වෙඩෙනවා කුසල් පිරිහිලා යනවා. සැප අපේක්ෂාවෙන් මිනිස් හොරකම් කරන්නේ ගොඩ ගහගන්නේ නේද? එච්චර තීක්ෂණව සමහරුන්ගේ ජීවිත හොර ජීවිත. හොරකම තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒ මොකද වෙන දෙයක් නෙවෙයි සැප විඳින්න බලාගෙන හොරකම් කරනවා. එතකොට මොකද වෙන්නේ? මොනවද වෙන්නේ? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඒ වගේ විපාකත් ඔයත් දන්නව නේද? ඊළඟට සැප විඳින්න බලාගෙන අනිත් අනිත් වැරදි කරනවා. බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. සැප විඳින්න අපේක්ෂාවෙන් මොකක් කියන්නේ නැද්ද? සමහර විනෝදාංශර කොච්චර බොරු කියනවාද? නේද? මිනිස්සුන්ට ඒක පුරුදු වෙලා ඇබ්බැහි වෙලා. එතකොට බලන්න ඔය විදිහට කාටයෙන් වචනෙන් ගොඩාක් වැරදි කරනොත් සැප විඳින්න. ඊළඟට සැප අපේක්ෂාවෙන් කොච්චර අන් අයගේ දේවල්ට ඊර්ෂ්‍යා කරනවද? එතකොට මොකද්ද වෙන්නේ? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාारण ඔන්න මේ අය මේ සැප විඳින්න බලාගෙන මේ අකුසල කරනවා වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. දැන් පළවෙනි එක තේරුණා. දෙවෙනි එක සමහර සැප තියෙනවා ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඔන්න ඕගොල්ලන්ට විඳින්න පුළුවන් ඒ සැප. මොනවද ඒ කැප? එතකොට මේ තථාගත ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයි නේද? මේ තථාගත ධර්මය තුළ ගිහි ජීවිත හොඳට ගත කරන්න පුළුවන්. එහෙමනම් බලන්න මොනවද ඒ සැප? ඒ සැප තමයි පින්නතුනේ සිල් රැකලා සැප ලැබෙන්නේ නැද්ද? දැන් මිනිස්සු කියන්නේ අනේ මම මෙච්චර කාලයක් ජීවත් වුණාට වයෝවෘද්ධ අය කියනවාවිල්ලා. හාමුදුරුවනේ අවුරුදු 70ක් ගියාට මදුරුවෙක් මරලා නැහැ. අර බලන්න ඒක ඒ සැපේ ආයේ කොහෙම ගන්න පුළුවන්. බෑ. අන්න බලන්න. ඒ වගේ සැප විඳින්න කිව්වා. හොරකම් කරන්නේ නැතුව අනේ මම මේ දරුව ලොකු මහත් කළා. සමහර තාත්තලා කියනවා. අපේ දරුවන්ට වරදින්න විදිහක් නැහැ. මොකද ඉදිකට්ටක දෙයක් හොරකම් කළා නෙවෙයි මං උ ළමයි හැදුවේ. එහෙම කියන්නේ නැද්ද? කියනවා. එතකොට බලන්න. ඒක මොන ආශිර්වාදයක්ද කියලා. එතකොට එහෙම සැපයක් ඔය සාමාන්‍යයෙන් අර తాවකාලික එවෙලට ලබන සැප වගේ දේ සැප. නෑ ඒවා පුදුම සැප. අරවා නිකන් తాවකාලික ඒවා. තුවාලයක් අහනවා වගේ. නමුත් බලන්න පින්නතුනේ සොරකම් කරන්නේ නැතුව ලැබෙන සැපේ. ඊළඟට අනිත් අනිත් හැම දෙයකම එහෙමයි. කේලම් කියන්නේ නැතුව හිස් වචන, පරුස වචන, මත්පැන් බොන්නේ නැතුව. ඉතින් ඔය විදිහට ලබන සැප තියෙනවනේ. ඒ සැපේ තමයි මෙතන කියන්නේ විඳින්න කියලා. ඊළඟට බලන්න සමහර අම්මලා ඉන්නවා දන් දීලා කොච්චර සතුට වෙනවද? දැන් සමහර අම්මලා දන් දෙන්න නැත්නම් ඔන්න ලෙඩ. දැන් සමහර දරුවෝ ඇවිල්ලා කියනවා ඉතින් අම්මට හොඳටම අමාරුයි. හැබැයි දානේ දාට මෙයා තුනට විතර නැගිටලා හොඳට දානේ වැඩ කරනවා. මොකද ඒ අර හොඳ ශක්තියක් ලැබෙන සැපයක්. සමහර දරුවෝ අම්මලාට මොනවද දුන්නත් වැඩක් නැහැ. අම්මලාට උන සල්ලි. ඇයි ඒ? පින්කම් කරන්. එතකොට බලන්න පින්නතුනේ ඒ මොකද ඒ දීලා සතුටු වෙනවා. එතකොට ඒ සැප විඳින්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ඊළඟට භාවනා කරලා සමත භාවනාවකට පුරුදු වුණාට පස්සේ නීවරණ යටපත් කරලා ඒ ලබන සැනසෙල්ල තදංග වශයෙන් කෙලෙස් යටපත් කරලා ඒ ලැබෙන සැනසෙල්ල කොච්චර වටිනවද? ওই කෙලෙස් වලින් ඒ සැනසෙල්ල ලැබෙන්නේ නැහැ. ඒතාවකාලිකයි. නමුත් කෙලෙස් යටපත් කරලා නික්ලේශී හිතකින් විඳින සැපය निराமிතයි. ඒකනේ ඔය අබුද්ධෝත්පාද කාලවල බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා අහෝසුකම් කියලා කියන්නේ නේද? ඒ කියන්නේ අර කෙලෙස් යටපත් කරලා කාලයකට. ඉතින් පුදුම සැපයක් විඳිනවා. දැන් කියන්නේ ඔය දිව්‍ය ලෝක හයේ තියෙන සැප මොන සැපද? බ්‍රහ්ම ලෝකවල තමයි නියම සැප තියෙන්නේ. එහෙමනම් බ්‍රහ්ම ලෝකවල විඳින සැපේ මොකක්ද? විරාමච සැපයක්. කාලයකට කෙලස් යටපත් කරලා ඔහෙ ඉන්නවා. ඒක පුදුම සැපයක්. එහෙමනම් පින්නතුනේ ඒ වගේ සැප විඳින්න කිව්වා. අපිට මේ බ්‍රහ්ම ලෝකවල කතාවක් නෙවෙයි. මේ මනුලෝදි පින්නතුන් නිවැරදි ජීවිතයක් ගත කරන නිවැරදි ක්‍රියාපටිපාටියකින් ජීවත් වෙලා ඒ ලබන සැනසෙල්ල පොදුම සැපයක්. ඒ සැප විඳිනකොට මොනවද වැටෙන්නේ? ඔව් ඒ සැප විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඊළඟට සමහර මිනිස් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇතැම් අය විඳිනවා දුක්. ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. මොනවද ඒ දුක්? දුකයි සැපයි කියන එක දන්නවා. මොනවද ඒ දුක්? ඒ දුක් තමයි පින්නතුනේ දැන් බලන්න ඔය සමහර අය සැප බලාපොරොත්තුෙන් කොච්චර දුක් විඳිනවද නේද? සමහර දුක් තියෙනවා විඳින්න ගියාම හැබැයි වැඩෙන්නේ අකුසල්. දැන් අත්තකිලමතාන යෝගේ අත්තකිලමතාන යෝගේ විඳින්නේ පුදුම දුකක් නේ නේද? අපේ බෝසතාණන් වහන්සේත් ඒක පුරුදු කළානේ. නමුත් විමුක්තියක් ලබා ගන්න බැරි වුණා. ඉතින් එහෙමනම් ඒ වගේ දුක් වින්දට වැඩක් නැහැ. දුක් වින්දහම මොකද වෙන්නේ? වැඩෙන්නේ අකුසල. පිරිහිලා යන්නේ කුසල. දැන් බලන්න ඔය කාලේ බමුණු ඔය සීලබ්බත පරාමාසය කියලා කියන්නේ ඕක නේද? ඔය නොයෙක් විදි වෘත සමාදම් වෙනවා. මේ මිනිස්සේ මිනිස්සෙක් කියලා ඉඳගෙන වෘත කියලා කියන එක ක්‍රම මොන දැන් බල්ලෙක් විදිහට ජීවත් වෙනවා. බලන්න මේ හිතන දේවල් මේ මිනිස්සෙක් වශයෙන් ඉඳලා බල්ලෙක් විදිහට හැසිරෙනවා. එයා ඒකෙන් විමුක්තියක් බලාපොරොත්තු වෙනවා. දැන් අද කාලෙත් කොච්චරවත් ඔය අන්තවාදී අය ගැන බලන්න හිතලා එයා හිතන විදිහ නේද? ඉතින් ඒ කාලෙත් එහෙමයි හිටියා. එයා මොකද කරන්නේ? මොන බල්ලෙක් වගේ සුනකෙක් විදිහට ජීවත් වෙනවා. සුනකෙක් විදිහට යන්නේ ඉන්නේ, සුනකෙක් විදිහට කන්නේ බොන්නේ. හතර දුන්නට කන්නේ බිමට දාලා දාන්න ඕන. සුනකයාගේ චර්යාවම තමයි. අර කුක්කරවතේ සූත්‍රය තියෙන්නේ. ඉතින් දවසක් එහෙම වෘත සමාදන් වෙච්ච දෙන්නෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අහනවා අපි දැන් මේ වෘත සමාදන් වෙලා අපි කොහෙද යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ නෑ මගේ මුඛ අහන්න එපා. තුන් වතාවක්ම කියන හඳපා කියලා. නෑ නෑ කියන්න කියන්න කියලා පෙරැත්ත කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාारणා ඉතින් බලු වැඩ පුරුදු කරොත් කොහෙටද යන්නේ? ඒ බල්ලෙක් වෙලාම තමයි පුදින්නේ. මොකද දැන් අපි මේ ජීවිතයේ බල්ලෙක්ගේ සරියාව දිගටම පුරුදු කළොත් ඉතින් ඒ යෝනියට යන්නේ නැද්ද? යනවා. එතකොට බලන්න දෙන්නතොනේ ඒ වගේ වැඩෙන්නේ අකුසල්. දැන් ගවයේ ගෝවුත ගවයෙක් විදිහට ජීවත් වෙනවා. ගවයෙක් විදියටම කනවා. ඊළඟට එතරම් ගොම මේ මල පහ කරගන්නවා, එතරම් නදා ගන්නවා. එහෙම වෘත තිබිලා තියෙනවා. එතකොට දැන් අද කාලේ වුණත් ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් එහෙමනම් දැන් ගිහියෝ වුණත් සමහර ගිහියෝ ඉන්නවා මේ තියෙන්නේ පන්සිල් රකින්න. හැබැයි ගිහියෙක් වශයෙන් ඉඳගෙන උපසම්පදා සීල රකින්න සමහර යනවා. ඒතර ඒකත් උපයක් තමයි. සමහර ගිහියය මම දැකලා තියෙනවා මේ මලක් කඩලා දෙන්න කිව්වම පූජා කරන අපෝ ස්වාමීන් වහන්සේ මං ගස්වල මල් කඩන්නේ මේක අකුසලයක්. වලක් කපන්න කිව්වම පැලයක් ඉඳන් නමු මං පොළව හරන්නේ. ඉතින් ඒවා පින්නතොල සීලයට උපකාර වෙන්නේ නැහැ. ගිහියෙකුට තියෙනවා යම් කිසි රකින්න ඕන සීලයක් ඕනකට වඩා දා ගන්න ඕන නැහැ. ඉතින් එහෙමනම් මේ විදිහට දුක් විඳින්න ගියාම මොනවද වෙන්නේ? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. සමහර දුක් තියෙනවා ඒ දුක් විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඒ මොනවද? අපි හිතමු සමහර ගිහි කෙනෙක් බොහෝම දුකසේ ජීවත් වෙනවා තමන්ගේ දරුමල්ලු ටික හදාගෙන. හැබැයි හරි අසරණයි. හැබැයි වැරදි වැඩක් කරන්නේ ඕන එයාට රැකියාවක් නැහැ. කවුරු හරි කෙනෙක් කෙනෙක් ඉන්න මං ඔයාලට රැකියාවක් දෙන්නම් කියලා. ඔය මත්පැන් ආශ්‍රිත රැකියාවක් දෙනවා. තියා බලනවා පො මේක ගැලපෙන්නේ ආයෙ කුඩි වැඩ කරමින් තමන්ගේ පවුල නඩත්තු කරනවා අර වැරදි වැඩ කරන්නේ දුකක් විඳින්න වෙනවා හැබැයි වැඩෙන්නේ මොනවද කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා එහෙමනම් බලන්න පින්නතුනේ කොච්චර දෙයක්ද එතකොට සමහර දුක් තියෙනවා දැන් ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා ස්වාමීන් වහන්සේ නමක් වුණත් ඈත වනාන්තරයක පින්ඩ පාත කරගෙන ගල්ලෙනක ජීවත් වෙන එක දුකක්. හැබැයි ඒකට හුරු වුණාට පස්සේ සැනසෙට ලැබුවට පස්සේ එහෙම දුකක් නෑ. බාහිර අයට පේන එක දුකක් ඇටියෙද. හැබැයි කියන අපි හිතමු දුකක් වින්දයි කියලා. නමුත් වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා මෙතනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. පින්නතොනේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔය මධ්‍යස්ථව අපි දැන් කතා කරන හරි මධ්‍යස්ථ මිනිස්සෙක්. එහෙම කියනව නේද? හැබැයි ඔය ධර්මයේ නැතුව මධ්‍යස්ථ වුණාට එතන වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. සමහරු කියන්නේ ඔය පන්සල් යන්න ඕනේ අපි වැඩි කරන්නේ. වැරදි කරන අය තමයි ඔය පන්සල් ගාන දුවන්නේ. එහෙම කියනව නේද? එතකොට මොනවද වැඩෙන්නේ? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. එහෙම මධ්‍යස්ථ පිටියට හරියන්නේ නැහැ. ඊළඟට සමහර මධ්‍යස්ථ වේදනා කියලා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඒ මොනවද? ඒ තමයි පින්නතුලේ සමාධිය තුලත් විපස්සනාව මධ්‍යස්ථ භාවය දකිනවා. උපේක්ෂාව දකිනවා. සමාධියක් හොඳට තියෙන කෙනෙක් ඒ තුළ උපේක්ෂාව වදනය කරනවා කියන්නේ මහා කුසල්නේ. ඊළඟට අටලොහ දාමින් කම්පා නොවේ ඉන්නවා කියන්නේ කුසල්නේ නේද? එහෙමනම් බලන්න සමහර මධ්‍යස්ථ වේදනා කියනවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විසිතුරු දේශනාව දැන් මේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා. ඉතින් අන්තිමට බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මේ භික්ෂුන් වහන්සේලාට කල්යාණ මිත්‍ර සම්පත්තිය නැහැ. ඒකයි මේගොල්ලෝ ප්‍රමාද. මේගොල්ලෝ අප්‍රමාද නැහැ. අප්‍රමාද නැති වෙන්න ප්‍රධාන හේතුව මේ කල්යාණ මිත්‍ර ඇසුරක් නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරක් නැති නිසා මේගොල්ලන්ට ධර්මය ලැබෙන්නේ නැහැ. ධර්මය ලැබෙන්නේ නැති නිසා මේගොල්ලෝ ශ්‍රද්ධාවන්ත හොයාගෙන යන්නේ නැහැ. ශ්‍රද්ධාවක් මේගොල්ලෝගේ හිතවල පෝෂණය වෙලා නැහැ. ශ්‍රද්ධාවක් නැති නිසා මේගොල්ලෝ හිතන්නේම නොමගී. අයෝනිසෝ මනසිකාරයෙන්. අරක තමයි හොඳ මේක තමයි හොඳ බඩගිනි වෙලාවට කණ එකයි හොඳ අන්න හිතන්නේ එහෙම. ඇයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය නිසා මේගොල්ලොන්ට අසත්‍ය අපසම්පදන්නේපා වැඩි සති සම්පදන්නේ නැහැ. අසත්‍ය සම්පදන්නේ නිසා ඒගොල්ලෝගේ ඉන්ද්‍රිය හැම වෙලේම අසංගරයි. ඉන්ද්‍රිය අසංගර වෙනකොට පින්නතුනි ත්‍රිවිධ දුචාරිත තමයි මේගොල්ලෝ කරන්නේ. මේ ත්‍රිවිධ දුචාරිත සම්පූර්ණ වෙනකොට තින් නීවරණත් හොඳට වැඩ කරනවා. නීවරණ ක්‍රියාත්මක වෙනකොට තින් අවිද්‍යාව හොඳට තියෙනවා. ඇති වෙන්න. එහෙමනම් මේගොල්ලෝගේ හොඳට අර කල්යාණ මිත්‍ර ඇසුරක් තිබ්බනම් වැඩෙන්නේ ලැබෙන්නේ ධර්මය. ඊළඟට ශ්‍රද්ධාව. ඊළඟට පින්නතුළු යෝනිසෝ මනසිකාරය. ඊළඟට සිහිය නුවණ දෙක වැඩෙනවා. ඉන්ද්‍රිය සම්මර වෙනවා. ඒ විතරක් නෙවෙයි ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන සැබෑම සීලවන්තෙක් බවට පත් වෙනවා. සීලවන්තෙක් බවට පත් වෙනකොට ඔන්න සතර සතිපට්ඨාන වැඩෙනවා. ඔය සීල ගුණයක්වත් නැතුව, නිහතමානිකමක්වත් නැතුව මම සතර සතිපට්ඨාන වඩනවා කියලා පොතෙන් ඉගෙන ගත්තට වඩා නෑ. මේවා ක්‍රමානුකූලව දිනන පියවරෙන් පියවර. ඒක සතර සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග වැඩෙනවා. බොජ්ජංග වැඩෙනකොට අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට ලැබෙනවා. ඒ නිසා මේ පින්වත් හැම දෙනාම මේ දේශනාව හොඳට හිතට ගන්න. අපිත් ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලා බහ තීරණ කාලේ ඉඳලා සැප විඳිනවා දුක් විඳිනවා නේද? ඔය මොන දෙයක් වින්දත් කමන්නේ හැබැයි කුසල් වැඩෙන විදිහට සැප විඳින්න. ඊළඟට අකුසල් යටපත් වෙන විදිහට සැප විඳින්න. දුක් වින්දත් කමන්නේ කුසල් වැඩෙන විදිහට අපි දුක් වින්දට කිසි ගැටලුවක් නෑ මේ පුංචි කාලෙට නේද? එහෙමනම් පින්නතුලි හැම දිනාටම මේ දේශනාව හරිම උපකාරයි හොඳට හිතට ගත්තා නම්. එහෙමනම් හැම දිනාටම මේ දේශනාවත් දැන් කාල වේලාව ටිකක් මදි. ඉතින් කාල වේලාව ඉක්ම ගියා. ඉතින් ඒ නිසා හැම දිනාටම මේ දේශනාව තමන්ගේ ජීවිතය ධර්මෙන් ආලෝකමත් කරගන්නට මේදී මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.